දේශනා කළේ විතර්ක පිළිබඳව විතර්ක 6යි ලෝකේ රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතර්ක. විතර්ක කියන කරුණ පැහැදිලි කරා මංගිය සතියේ විතර්ක කියන්නේ කල්පනා කරනවා. කල්පනා කරන්නේ සිතින් සිත ධර්මයක්. ඒ සිතින් අපිට පුළුවන් තවත් නාම ධර්මයන් සිතින් මෙනෙහි කරන්නටත් පුළුවන්. රූප ධර්මයන් මෙනෙහි කරන්නටත් පුළුවන්. ତර සිතින් රූප ධර්මිනුත් මෙනෙහි කරන අවස්ථා තියෙනවා රූප විතර්ක. සිතින් ශබ්ද විතර්ක මෙනෙහි කරනවා ඒත් රූප ධර්ම. සතර මහා ධාතු. සිතින් මෙනෙහි කරනවා ගන්ධ සුවඳ පිළිබඳව ගන්ධ විතක්ක ඒත් සතර මහා ධාතු පිළිබඳවයි. සිතින් මෙනෙහි කරනවා අපි සිහි කරනවා රස විතර්ක ඒත් සතර මහා ධාතු. සිතින් මෙනෙහි කරනවා පොට්ටබ්බ විතක්ක පහස සීත උෂ්ණ දෙක ඒත් සතර මහා ධාතු. මනසින් මෙනෙහි කරනවා ධම්ම විතක්ක රූප විතර්ක වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතා වලට අමතරව වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් අපි සිතෙන් මෙනෙහි කරනවා. එතකොට ඒ සිතත් නාම ධර්ම, ඒ සිතවිල්ල නාම ධර්ම වේදනා කියන සිතවිල්ල. සංඥාවක් කියන සිතවිල්ලක් නාම ධර්ම. සංස්කාර කියන සිතවිල්ලක් නාම ධර්ම. නාම ධර්ම විසින් නාම ධර්ම මෙනෙහි කරනවා. නාම ධර්ම විසින් රූප ධර්ම මෙනෙහි කරනවා. ඉතින් මං ගිය ධර්ම දේශනාවල පැහැදිලි කරේ මේ නාම රූප පරිච්ඡේද ඥානය පිළිබඳව. අපිට මේ නාම රූප වශයෙන් බෙදලා වෙන් කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධය පිණිසයි. නිවැරදිව අවබෝධය පිණිසයි. චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි අපි සෑම කෙනෙක්ගේම බලාපොරොත්තු. ඒ සඳහා මාර්ගයක් අපි අනුගමනය කරනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් කරන අපි දික්ටි විසුද්ධියේදී මේ ධර්මතාවයන් නාම රූප වශයෙන් බෙදාගෙන දිට්ඨිය හොඳට විසුද්ධි කරගන්න ඕනේ, පිරිසිදු කරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. අපිට තියෙනවා ස්වභාවයන් හතරක් මේ විශ්වේ ක්‍රියාත්මක වෙනවා. ඒ ස්වභාවයන් හතර තමයි පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරනවා නිරන්තරයෙන්. සන්තාප ස්වභාවය. සන්තාප කියන්නේ දවනවා, තවනවා, පුච්චනවා, රිදවනවා. පීඩාවක් කරනවා නිරන්තරයෙන්. දවනවා, තවනවා අපිව. සන්තාප. සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. සංකත ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමයි කියන්නේ හටගන්න ෂණයෙන් පෙරලනවා. හටගන්නවද යම් දෙයක් යම් තැනක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ෂණයෙන්ම පෙරලනවා. ඒකට කියනවා විපරිණාම කියලා. මේ ස්වභාවයන් හතර ලෝකයේ සියලුම ධර්මතාවයන් තුල තියෙනවා. ඒතර අපි පැහැදිලි කරා කලින් ධර්ම දේශනාවල ලෝකයේ තියෙන සියලුම ධර්මතා කොටස් දෙකටයි ගන්න පුළුවන් නාමයයි රූපයයි. එහෙනම් නාමයයි රූපයයි තුල අපි මේ ස්වභාවයන් හතරක් තේරුම් ගන්න ඕනේ. අවබෝධ කර ගන්න ඕනේ. පීඩන ස්වභාවයක් තියෙන්නේ මටද කෙනෙකුටද පුච්චලයකටද එහෙම නැත්නම් නාම රූප දෙකටද පීඩන ස්වභාවයක් තියෙනවද තියෙනවා කයට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන්නේ ඇති කරනවා වාඩි වෙලා පැයක් හිටියොත් ශරීර සිත කියන නැගිටින්න කියලා පීඩනයක් ඇති කරලා පීඩාවක් ඇති කරලා සිත පෙළනවා දැන් ඉන්න බෑ අමාරුයි වාඩි හිටගෙන පැයක් හිටියොත් ආයි පීඩනයක්. ආයිසිතට කියනවා කොහෙන් හරි වාඩි කරවන්න. එහෙම නැත්නම් ඇවිද්ද ගන්න. දැන් ඊට පස්සේ එහෙම කරලා తాවකාලික පොඩි සුවයක් සිතටත් කයටත් අරන් දෙනවා. හැබැයි හිතනවා දැන් පීඩාව හරි. බෑ. තව පැය කීපයක් යනකොට ඔක පෙරලලා දාන්නත් ඕනේ. බලන්න සිතට පෙලීමක් පීඩාවක් නැද්ද කියලා. නිරන්තරයෙන් මේ මේ දේ කරන්න අන කරනවා. මේ මේ දේ කරන්න මෙතනට යන්න මේක ගන්න මෙතන තියන්න දැන් උයන්න දැන් වලං සෝදන්න දැන් මිදුල අතු ගන්න දැන් රෙදි සෝදන්න දැන් කඩේට යන්න දැන් දරුවන්ගේ වැඩ කටයුතු කරන්න දැන් මහත්තයාගේ වැඩ කටයුතු කරන්න දැන් සහෝදර ඥාතින් බලන්ට යන්න ඕනේ හතන්ට යන්න පීඩනයක් නෙමෙයිද සිතටත් පීඩනයක් නෙමෙයිද දරුවා ටික දවසකින් දැක්කොත් දැක්කේ නැත්තම් පීඩනයක් නෙමෙයිද? පීඩාවක් ඇති කරන්නේ නැද්ද? එතකොට සතර ඉරියව්වෙන් එක ඉරියව්වක වැඩි වෙලාවක් හිටියාම පීඩනයක් නේද? සතර ඉරියව්වෙන් වැහිලා තියෙන දුක. නිරන්තරයෙන් පීඩාවක් තියෙනවා. මේ දේ ගන්න ඕන. ඇහැට පේන රූප ලස්සන රූප ගන්න ඕනේ. කනට ඇහෙන මිහිරි ශබ්ද ලං කර ගන්න ඕනේ. පීඩාවක් කරන්නේ නැද්ද මනසට? පීඩනයක් ඇති කරන්නේ සිත පෙලන්නේ නැද්ද? පෙලනවා. නාසයට මිහිරි සුවඳම අරන් දෙන්න කියලා සිත පෙලනවා. පීඩාවටපත් කරනවා. මිහිරි රසයටම කිචු වෙච්ච අයට ඒක මහා පීඩනයක්. ගොඩාක් දෙනෙකුට තියෙනවා. රසයමයි හොයන්නේ. මිහිරි රසය පීඩනයක්. කයට පහස ඒක නොලැබිච්ච තැන ගැටෙනවා. ඒකම හොයනවා. පීඩනයක්. හොයන්න හොයන්න සිතාන කරනවා. පීඩනයක් නැත් නිරන්තරයෙන්. කයටත් පීඩනයක් තියෙනවා. නිරන්තරයෙන් ව්‍යාධි, ජරා ව්‍යාධි ආදී නිරන්තරයෙන් පෙළෙනවා පීඩාවටපත් කරනවා. කල්පනා කරලා බලන්න නැද්ද කියලා. පීඩනයක් තියෙනවා. සන්තාප ස්වභාවයක් තියෙනවා. දවනවා. මොකද්ද දවන්නේ? සිත. සිත දවනවා තිස්සෙම. ඉල්ලනවා මේ දේ ඕනේ මේ දේ ඕනේ මේක කරන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ ඔහොම නෙමෙයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ මං කියන විදිහට වෙන්න ඕනේ මං කියන විදිහට භාර්යාව වෙන්න ඕනේ මං කියන විදිහට ස්වාමියා වෙන්න ඕනේ මං කියන විදිහට දරුවෝ වෙන්න ඕනේ මං කියන විදිහට සහෝදරයෝ වෙන්න ඕනේ කියන දේ අහන්න නැත්නම් ගැටෙනවා සංකතයි නේ සන්තාප ස්වභාවයක් දවනවා සංකත කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එතකොට නිරන්තරයෙන් දවන්නේ නැද්ද? තවන්නේ නැද්ද ශරීරය සිතයි දෙකම තවන. නිරන්තරයෙන් උලන්න ඕනේ පිරිමදින්න ඕනේ. ශරීරය අතපත ගන්න ඕනේ. දනිස් කැක්කමයි, කොන්ද කැක්කමයි, තුනටිය කැක්කමයි, හිසේ රුදාවයි. නැද්ද දවන තවන ස්වභාවයක් තියෙනවා. ඒතර පීඩන ස්වභාවයකුත් තියෙනවා. සං තාප ස්වභාවයකුත් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යමයි හටගන්නේ. හේතුවක් නැති වුණොත් හදන්නම බෑ. මම බණ කියන ඔය ඇත්තන්ගේ කනින් ගන්න. ඔතනක් තියෙන හේතුන්ගෙන් හටගන්න දෙයක්. මේ shabdය ඔය ඇත්ත කනට ගැටෙනවා. එතකොට සිත් හැදෙනවා පෙලක්. නැද්ද? හේතුන්ගෙන් නෙමෙයි දැහැදී. ධර්මය අවබෝධ කරන්න වෙන්නේ හේතුන්ගෙන්ම තමයි. එහෙනම් මේ ලෝකයේ සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. නිවන හැර අනිකුත් සෑම දෙයක්ම ඕනම දෙයක් නුවණින් කල්පනා කරලා බලන්න හේතුන්ගෙන් හටගන්න. ඇස රූප තියෙනවා සිතක් හැදෙන්න හේතු දෙකයි ඵල එකයි. කිසි කෙනෙකුට කියන්න බෑ එහෙම නෙමෙයි වෙන්නේ කියලා. කාටවත් කියන්න බෑ වෙනස් කරන්නත් බෑ. කරයි ශබ්දයයි නිසා සිතක් හැදෙනවා. එතකොට හේතු දෙකයි ඵල එකයි. ඇහත් හැදුනේ හේතුන්ගෙන් කර්මය මූලික වෙලා සකස් කරලා දුන්න මාංශ පිණ්ඩයක්. මාංශ පිණ්ඩයක් විතරයි ඇස කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හදලා දුන්න වීදුරු බෝලයක් වගේ එකක්. දැන් ඔකට ඇහැ කියලා නමක් දාගත්තා. නැත්. කන කියලා එකක් හදලා දීලා තියෙනවා. සතර මහා ධාතුන්ගේ හැඩයක් හදලා ඒක ඇතුලේ ප්‍රසාද රූපයක් කියලා එකක් ඇතුළත් කරලා කර්මයෙන් හදලා දීලා තියෙනවා. හේතුන්ගෙන් නෙමෙයි හටගත්තේ. කර්මයෙන් හටගත්තා නම් කර්මයේ හේතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි. අස පුරාණ කර්මයක්. නැහැ කියන්න බෑ කාටවත්. කර්මයක්ම තමයි. කර්මයට අනුව සකස් වුණා, කර්මය අනුව පවතිනවා, කර්මය අනුව වෙනස් වෙලා යනවා. කන පුරාණ කර්මයක්. කර්මය අනුවම ආව, කර්මය අනුවම පවතිනවා, කර්මය අනුවම වෙනස් වෙලා යනවා. ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. තේරෙනවද? මේ පීඩන ස්වභාවය තියෙන්නේ කනට නෙමෙයි සතර මහා ධාතුන්ට. ඇසට නෙමෙයි සතර මහා ධාතුන්ට තියෙන්නේ. එතකොට නාමයයි රූපයයි. නාමයේ විසින් රූපය මෙහෙවනවා. ඒතර පීඩණය කරන්නේ කාටද? පීඩාව මටද? නාමයට පීඩාවක් කරනවා රූපයට පීඩාවක් කරනවා. දවන්නේ මනස නාමයට පීඩාවක් කරනවා. රූපයට පීඩාවක් කරපුවාම ඒක දැනෙන්නේ මනසට. මනස දවනවා. වටිනා දෙයක් ගෙනෙලා gedara තිබ්බා ඒක අත වැදිලා බිම වැටිලා බිඳුනා. ගෙනාපු දවසේම. දාස් ගානක් දීලා ගෙනාවේ. දැන් මොකද්ද සිතට? සිත දවන්නේ, තවන්නේ නැද්ද? හැබැයි බිඳුනේ සතර මහා ධාතු කැබලි වලට කැඩිලා විසිරිලා ගියා. නාම ධර්මයට අපහසුතාවයක්. නැද්ද? තොර දවන තවන ස්වභාවයක් තියෙනවා. එන හේතුන්ගෙන් හටගත්ත දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුන්ගෙන් හටගන්න දෙයක් තුල තියෙන සැනෙන් වෙනස් වීමක් නැද්ද? ඒ වෙනස් වෙන ස්වභාවය අපට ඕන තැනදී නෙමෙයි. අපට ඕන වෙලාවට නෙමෙයි. ඒ හටගන්න තැනම තියෙන වෙනස් වීම. එහෙනම් ਸੰతాප ස්වභාවය, සංකත ස්වභාවයක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. සෑම දෙයක්ම හේතුන් ප්‍රත්‍යයෙන්. නාසයයි ගන්ධයයි නිසා සිතක් ඇදෙනවා. හේතු දෙකයි ඵල එකයි. නාසයත් හේතුන්ගෙන් හැදුනේ, බාහිර ගන්ධයත් හේතුන්ගෙන් හැදුනේ. ඒ දෙක නිසා හැදුණු සිතත් ඒ දෙක හේතුයෙන් හැදුනේ. දිවත් හේතුන්ගෙන් හැදුනේ, රසයත් හේතුන්ගෙන් හැදුනේ. ඒ දෙක නිසා හැදුණු සිතත් හේතුන්ගෙන් හැදුනේ. නෑ කියන්න බෑ මේ ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ නෑ. ශරීරයත් හේතුන්ගෙන් හැදුනේ, බාහිර පහසත් හේතුන්ගෙන් හැදුනේ. ඒක නිසා හැදෙන ඒ දෙක නිසා හැදෙන සිතත් හේතුන්ගෙන් හැදුනේ. දැන් එතකොට සංකත ස්වභාවයක් නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගන්නේ? මනසත් හේතුන්ගෙන් හටගත්තේ. බාහිර අරමුණුත් හේතුන්ගෙන් හටගත්තේ. ඒ දෙක නිසා හැදෙන සිතත් හේතුන්ගෙන් හටගත්තේ. සංකත ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමයි කිව්වේ වෙනස් වෙනවා. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙරලනවා. මේ ලෝකයේ මොන ධර්මතාවයේද එක ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් නිශ්චලව පවතින දේ. කිසිම ධර්මතාවයක් නෑ. සබ්බේ සංඛාරා අනිච්චා කිය එකයි. බුදුරජාණන් වහන්සේ එහෙම ස්ථිර තැනක් තියෙනවා නම් එතන හොඳයි කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සියලු සංස්කාර ධර්මියෝ නැසෙන සුළුයි කියන කාරණය. අනිත්‍යය කියන කාරණය. අස්තිරයි කියන කාරණේ. తాවකාලිකයි කියන කාරණේ. අපිට මේක තාම තේරුන්නේ නැහැ. ඒතොර සියලු සංස්කාර ධර්මයෝ කියනකොට අපිට ගන්න තියෙන කරුණු දෙකයි. නාමයයි. ඒතොර සිතත් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවද? ඔව්. ශරීරය ඇතුළු බාහිර සියලුම දේවල් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවද? වෙනස් වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ස්වභාවයන් හතර දුක් ස්වභාවයන්. පීඩන ස්වභාවය, සන්තාප ස්වභාවය, සංකත ස්වභාවය හා විපරිණාම ස්වභාවය. තියෙනවද නැද්ද ලෝකේ? හතරම තියෙනවා. එහෙනම් ඒ හතරම දුක්ඛාරි සත්‍යයටයි තියෙන්නේ. දුකේ දුක්ඛාරි සත්‍යයටයි ස්වභාවයක් ඒ තියෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා ධර්ම දේශනාවලත් පැහැදිලි කළා හේතු හයකින් සත්‍යමේ සංසාරේ ප්‍රවෘත්ති අරන් යනවා කියලා. තවත් හේතු හතරක් තියෙනවා. අදත් ඒ හතර හතරක් දේශනා කරනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඔකෙන් තුනක්ම නාම ධර්ම. එකක් රූප ධර්ම. මේ සත්‍ය පුච්චලයා සත්‍ය කියලා අපි ගත්ත ජීවෙක් කියලා ගත්ත මේ ප්‍රවෘත්ති අරන් යන ওই කරුණු හතර නිරන්තරයෙන්ම උපකාර වෙනවා. කබලින්කාර ආහාර කිව්වේ දවල්ට ගත්ත කෑම කබලින්කාර ආහාර. උදේට ගත්ත කෑම කබලින්කාර ආහාර. ඒ ගන්න ආහාර කෑලි වලට කඩලා අපි කන්නේ. ඒක නැතුව සත්‍යයට ජීවත් වෙන්න බෑ. මේ සත්‍ය මේ ලෝකේ කිසිම සත්වයකට ජීවත් වෙන්න බෑ ඒ ආහාරය නැතුව. උපන්නා වූ සත්‍යයටත් උපදින්න ඉන්නා වූ සත්‍යයටත් මේක ඕනේ. කබලින්කාර ආහාර. කුස පිළිසිඳ ගත්ත දරුවා මවගේ පෝෂණයෙන් යැපෙන්නේ. මව ගන්න ආහාරයෙන් යැපෙන්නේ. එයාටත් ඕනේ පෝෂණය. කබලින්කාර ආහාරය පුංචි දරුවට කුසේදි ගන්නෑ. හැබැයි මව ගන්න ආහාරය එයාගේ ශරීරයට ඇතුල් වෙලා එයාගේ ශරීරය පෝෂණය වෙනවා. කබලින්කාර ආහාර. ඒක ඕනේද? ඕනේ. එතකොට ඒක මොන ධර්මයක්ද? රූප ධර්මයක්. ඒක රූප ධර්මයක්. කබලින්කාර ආහාර. ස්පර්ශ ආහාරයක්. ඒකත් නාම ධර්මයක්. මොකද්ද ස්පර්ශ? පිට කලින් ඔච්චිවා. ඇහැට රූප ස්පර්ශ වුණොත් ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන්. නැත්තම් ගෙනියන්න බෑ. කනට ශබ්දයක් ස්පර්ශ වුණොත් පැවැත්ම ගෙනියන්න පුළුවන්. නැත්තම් ගෙනියන්න බෑ. ඇහත් පේන්නේ නැත්තම් කනත් ඇහෙන්නේ නැත්තම් නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැත්තම් දිවට රසක් දැනෙන්නේ නැත්තම් ශරීරයට සීත උෂ්ණ දැනෙන්නේ නැත්තම් මේකෙන් ඇති වැඩක් තියෙනවා. ආ කිසිම වැඩක් නැහැ මේකේ. එහෙනම් ස්පර්ශ වෙන්න ඕනද? නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන්. නැත්තම් ගෙනියන්න බෑ. සිතුවිලි හැදෙනවා ප්‍රවෘත්තිය ගෙනියනවා. දිවට රස දැන ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට ප්‍රවෘත්තිය ගෙනියන්න පුළුවන් නැත්නම් ගෙනියන්න බෑ. ශරීරයට පහස දැනෙන්න ඕනේ. එතකොට සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. මනසට අරමුණු ගන්න ඕනේ. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. උපදින්න ඉන්න සත්‍යයටත්, උපන්නා වූ සත්‍යයටත් මේ නාම ධර්මය අනිවාර්යෙන් ඕනේ. අනිත් එක මනෝ සංචේතන ආහාරය. ආහාරය. මනෝ සංචේතන මොකක්ද? මනෝ කිව්වේ මනසට. සංචේතනා කිව්වේ සිතේ ඇතිවන කර්මවලට. මනසේ සිතේ ගොඩනැගෙන කර්මවලට කිව්වා මනෝ සංචේතන. ඉස්සෙල්ලා කිව්වා මම ඒවට හටගන්න මූලධර්ම හයක් පසුගිය ධර්ම දේශනාවේ සිද්ධ කළා. එහෙනම් අපි කර්ම කරනවා. මනෝ සංචේතන. එතකොට ආහාරයක්ද? උපදින්න ඉන්න සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් ආහාරයක්. මනසේ සකස් වෙනා වූ චේතන, චේතනා කියේ කර්මවලට. කර්ම පවතින තාක්කල් ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙනවා. මනෝ සංචේතන ආහාරය. අනිත් ඒ විඥාන ආහාරය. ඇයි රූපය නිසා හැදෙන විඥානය නැත්තම් පවත්න්නේ බැහැ. කනයි ශබ්දයයි නිසා ඇති වෙන සෝත විඥානේ ගාන විඥාන චිව විඥාන කාය විඥාන මනෝ විඥානය නැත්තම් පවත්තන්නේ පැවැත්ම ඉවරයි එහෙනම් විඥානයත් ආහාරයත් එහෙනම් ස්පර්ශය මනෝ සංචේතන හා විඥාන ඔය මොනවද සත්‍යයේ ප්‍රවෘත්තියක් ගෙනියනවද එහෙම නැත්නම් නාම ධර්මයන්ගේ ප්‍රවෘත්තියක් ගෙනියනවද නාම ධර්මයන්ගේ ප්‍රවෘත්තියක් ගෙනියනවා. පැවැත්මක් අරන් යනවා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. මනෝ සංචේතන මනසේ සකස් වෙන්නා වූ ගොඩනැගෙන කර්ම හේවත් චේතනා නාම ධර්මයක්. විඥානේ මොහත මොහත මොහත පාස ඇති වෙන විඥානය නාම ධර්මයක්. එහෙනම් මේ ආහාර හතරෙන් තුනක් නාම ධර්මයි. ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර තුනම නාම ධර්ම කබලින්කාර ආහාර දැන් ওই හතරෙන් එකක්වත් සත්‍යයකට අයිතිද පුච්චලයකට අයිතිද ජීවයකට අයිතිද කාටද අයිති නාම රූප දෙකට අයිති නාම රූප දෙකක් තියෙන පැහැදිලිද කියන එක නාම රූප දෙකක් ආහාර හතරෙන් එකක් රූප ධර්ම තුනක්ම නාම ධර්ම. පසුගිය දේශනාවේ සඳහන් කළේ විතර්ක ගැන. විතර්ක කිව්වේ කල්පනා කරනවා. ඒතර කල්පනා කරන්නේ සිතින් සිත නාම ධර්මයක් එහෙන් දැකපු රූපයක් කල්පනා කරනවා. ඒ කල්පනා කළා තමයි විවාහයට එක්කෙනෙක් හොයාගත්තේ. ඉස්සෙල්ලාම දැක්ක දවසේ විතර්කයක් ආවේ නැද්ද? ආව නේද? ආවා. දැන් ඊට පස්සේ මොකද වුනේ විතර්කයට? ਵਿਚාරයට ගියා. ඒකත් සිතුවිල්ලක්. විතර්කේ ආපු ගමන් ਵਿਚාරයට යනවා. ඒ සිතුවිල්ලක් නාම ධර්මයක්. දැන් විතර්කේ ආවා ආ එයානම් හොඳයි ලස්සනයි. හොයලා බලන්න ඕනේ ගතිගුණ කොහොමද දෙමව්පියෝ කවුද සහෝදරයෝ ඉන්නවද ඉඩ කඩන් දේපල එහෙම තියනවද දෑවැද්දට මොන හරි හම්බෙයිද ඉතින් හොයනවා නැත් කතා කරලා බලනවා ඉතින් වටපිටාවත් හොයලා ඔක්කොම කරලා ඊට පස්සේ කතා කරලා බලනවා කැමති වෙන්නත් එපා. දැන් විතර්ක. දැන් දැකපු ගමන් හටගත් එක විතර්කයක් විතරයි. ඊට පස්සේ විතර්ක මැරෙනකම්ම විතර්ක. මැරිලත් යන්නේ ඊට පස්සෙත් ඇවිල්ලා විතර්ක. ඒ විතර්කෙන් ආයෙ ඇවිල්ලා. ඇයි නැත්? ඒ අර විතර්කයේ එක්කනේ අවසාන චුතිසිත. ඒ විතර්කයත් එක්ක. නෝනත් එක්ක පැවති විතර්කයත් එක්ක. ඉතින් නෝන දාලා යන්න බෑ ආයිතා. ඉන්න නේද? දැන් එතකොට විතර්ක හොඳයි. සිතුවිල්ලක් විතරයි නේද? රූප විතර්ක. රූප විතර්ක. අර නාම රූප දෙකට බැඳුනා සිත. මේ නාම රූප දෙකේ නාම රූප දෙකට බැඳුනා විතර්කේ. ආ. දැන් බැඳලා ඉතින් අල්ලගත්තා. දැන් ඊට පස්සේ දැන් එතන ඉඳලා ජීවිතේ තියෙනකම විතර්ක දෙන්නේ. විතර්කයි ਵਿਚාරයි. සෑබලා. දැන් ඒ විතර්ක ඊට පස්සේ පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඉතින් ගැටීමුත් එනවා. රණ්ඩු සරුවලුත් එනවා. එනවා. විතර්ක, ਵਿਚාර. Taman කැමති විදිහට හරියන්නේ නැත. ඉතින් ඉතින් ප්‍රශ්න ගැටලු. රූප විතර්ක. විතර්ක කියන්නේ නාම ධර්මයක්. රූප නාම රූප දෙක පිළිබඳව නැත්නම් බාහිර රූප. දේවල් දොරවල්. රූප. තොර සිත නාම හොයන්නේ රූප, ගෙවල් දරවල්. යාන වාහන, රූප, සිත, නාම. ඉඩකඩ. රූප, සිත, නාම. රූපකයේ සතර මහා ධාතු. ඉඩකඩම් කියන්නේ සතර මහා ධාතු. සනයක් සනයක් පාස වෙනස් වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන කියන්නේ සතර මහා ධාතු. සුද්දාස්තක කලාප. යාන වාහන ඉදකඩ මිල මුදල් කියන්නේ සතර මහා ධාතු. රාන් රිදි මුතු මැණික් කියන්නේ. ඒ සතර මහා ධාතු. හැබැයි විතර්ක තියෙනවා. විතර්ක තියෙන්නේ. ඒව මට අයිති කරගන්න. එතන ඉඳලා හොයා බලනවා. ਵਿਚාර. එතකොට විතර්කයයි ਵਿਚාරයටයි සිත තුල ඉඩ දෙනවද? මොකක් වැඩෙනවා කියලාද හිතන්නේ? Taman නොදැනුවත්ම යම් ධර්මතාවයක් වැඩෙනවා සසර බඳින. සසරෙන් නිවනට නෙමෙයි සසරෙන් සසරට බඳිනවා. මොකද්ද? ඒ වැඩෙන ධර්මතාවය තණ්හාව. තණ්හාව. තණ්හාව හින්දාමයි විතර්ක කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හෙව්වද විතර්ක ਵਿਚාරයෙන් මොනවා පිළිබඳවද හොයා බැලුවේ? මොනවා පිළිබඳවද කල්පනා කෙරුවේ? කොතනද එහෙම සඳහනක් තියෙන්නේ? කිසිම දෙයක් ගැන හොයා බැලුවෙත් නැහැ කිසිම දෙයක් ගැන කල්පනා කරෙත් නැහැ කල්පනා කරන්න අද කල්පනා කරා නම් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ඒ කල්පනා කරන්නේ ලෝක සත්‍යයේ අර්ථය පිණිස මං අද කාටද යහපතක් කරන්නේ අපි කල්පනා කරන්නේ මොකක්ද උදේක නැගිටලා තියෙන දෙයට තව ටිකක් එකතු කරගන්නේ කොහොමද ඒකනේ අපි කල්ප විතර්ක ඊට පස්සේ ඒ පිළිබඳව ਵਿਚාර හොයා බලන කොහොමද ඒක කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එහෙමද නැහැ. ඒතොර රහතන් වහන්සේලාට විතක්ක ਵਿਚාර නැහැ කියන්නේ එකයි. ක්‍රියාසිත විතරයි තියෙන්නේ. විතර්කත් නැහැ, ਵਿਚාරත් නැහැ. හොයන්න බලන්න කිසිම රැස් කළා ගත්ත දෙයක් නැහැ රහතන් වහන්සේලා ගාව. කිසිම දෙයක් ලං කරගෙන නැහැ. තුන් සිවුරයි පාත්‍රයයි විතරයි. පියාපත් බර විතරයි. ආසේ ඉගිල්ලෙන කුරුල්ලෙකුට කොච්චරක් බර තියෙනවද? පියාපත් දෙකේ බර විතරයි. ඒ වගේ තමයි බුද්ධ ශ්‍රාවකයන්ට පියාපත් බර විතරයි කිසි දෙයක් නැහැ. දැන් කට්ටියට කොච්චරක් දේවල් තියෙනවද? කැම මං කියෝ දෙපාන්දර නැකිට ගමන් පටන් ගන්න අර නාම ධර්මයන් පටන් ගන්නවා. රූප ධර්මයන් හා නාම ධර්මයන් හොයන්ට විතර්ක. රූප විතර්ක. හොයනවද නැද්ද? අමුදරු අමුදරු කියන්නේ නාම රූප දෙකක් නෙමෙයිද? ඒ පිළිබඳව නෙමෙයිද ආයි හොයන්නේ? ତୋର ରୂପ ପିଲିବାନ୍ଧ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණි කඹු දරුවෝ උදේට හැන්ද වෙනකම් කරන්නේ ඔකම තමයි ලොකු දුවලා ගෙදරට උදේ ගියා දවල්ට යනවා කන්න පොඩි දුවලා ගෙදරට හැන්දෑවට යන පොඩි පුතා ගෙදරින් තේ ටිකක් බීලා අර ගෙදරට ඇවිල්ලා නිදාගන්න කවන්නේ හොඳයි ඉතින් දැන් විතර්ක ਵਿਚාර අල්ලගෙන දින්නේ අතහැරලා දින්නේ ඔව් අවුරුද්දට නාවනම් අමනාපයි. ආවනම් හොඳයි. හැබැයි මේ අවුරුද්දට එහෙම එන්න හම්බුන්නේ නැහැ. ඒ හින්දා අමනාප වෙන්නත් ඕනේ නැහැ. දන්නවනේ. එන්න හම්බුනේ නැත්තේ ඇයි කියලා. ඇඳිලි නිත්‍ය දාලානේ. ඔව්. ඒක නිසා එහෙනම් අපි ඒතොර විතර්ක කියන්නේ සිතුවිල්ලක් විතරයි. නමුත් අපි මේවා විතර්ක කරන්න ගිහිල්ලා අපි මොකද කරගන්නේ? නොදැනීම ධර්මතාවයක් වැඩෙනවා. වැඩෙන ධර්මතාවයේ තණ්හාවයි. එතකොට තණ්හාව වැඩුණොත් සසරින් සසරට. තණ්හාව අඩු වුණොත් බණ කියන්නේ සසරෙන් නිවනට. එහෙනම් විතරකයේ කියන නාම ධර්මයට සිත තුළ ඉඩ දිය යුතුද? සිතෙන් අයින් කළ යුතුද? ආ අයින් කර දාන්න. සිතට සැහැල්ලුවක් දැනේ. සිතට සහනයක් දැනේ, සුවයක් දැනේ. හැබැයි දැන් ඒක කරන්න බෑ. අර මං කියවනේ ඉස්සෙල්ලාම දැක්ක ගමන් බැඳුණානේ සිත. විතර්කයක් පටන් ගත්තා. එතන ඉඳලා ਵਿਚාර. ඉතින් දැන් ඉතින් ගෙදරට ගෙනලා තියෙන්නේ. දැන් ඉතින් දෙන්න තුන් දෙනා වුණා, තුන් දෙනා හතර දෙනා වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් විතක්ක ਵਿਚාරම තමයි. දැන් ඔක ඉවර කරගන්නේ කොහොමද? දැන් හැබැයි සමහර දෙනාට හිතිලා තිනවා අපෝ මේක නොකරගත්තා නම් හොඳයි කියලා. තේරෙනවද? මේකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මං හෙට යනවා මහාන වෙන්න කියලා සමහර අපිත් එක්ක ඇවිල්ලා කියනවා. හැබැයි දැන් බෑ. අර කතාවක් තියෙනනේ බැඳගත්ත බෙරේ මොකද්ද කරන්නේ? ගහලා බිම තියන්න නේ. බැඳගත්ත නම්. ඒ වගේ තමයි එහෙනම් අපි විතර්ක වලට ඉඩ දීලා අපට වෙලා තියෙන යහපතක්ද අයහපතක්ද මේ නාම ධර්ම වලට සිත තුල වැඩෙන්න ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා අපි මොනවද කරගත්තේ? ශබ්ද විතර්කත් ඒ වගේ. කල්පනා කරනවා. ශබ්ද ගැන අමීරි ශබ්ද ගැනද කල්පනා කරන්නේ මිහිරි ශබ්ද ගැනද? අමීරි ශබ්ද ගැනත් කල්පනා කරනවා. ගේ පිටිපස්සේ අලිය අලිය කෑ ගැහුවොත් ඒ ශබ්ද විතර්කේ මොකක්ද? ගැස්සිලා හැරෙන්නේ. ආ ගෙදර ඔක්කොටම කතා කරලා දොරවල් channel ටිකක් තරලා ටෝච් ගහලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ශබ්ද විතර්ක කල්පනා කරන. ඒ විතර්කයට කැමති නැහැ. එතකොට එනවා එතනදී එකක් සිතට. ඒ තමයි දේශය කියන එක. දැන් අලියා ගේ පිටිපස්සට ආපුවාම කරුණාව මෛත්‍රියද දක්වන්නේ. කීයටත් කරන්නේ. තරහක්මයි කියන්නේ. ඔව්. එහෙනම් එතකොට බලන්න මේ විතර්කය. ඒ ශබ්ද විතර්ක. කනට වැටුනේ අලියා කෑ ගහන සද්දේ. විතර්කයක් ආවා. කල්පනා කරුවා. දැන් හඬ මිහිරි හඬක් ආවා. ලස්සන හඬක්. මිහිරි හඩක් ආවන ආයක නම් හොඳයි. ඒ විතර්කයට ඉඩ දෙනවා. ඒකත් ගන්නවා. ඒතර ගන්නෙ මොකද්ද? ලෝභයත් ගන්නවා, ද්වේෂයත් ගන්නවා. හඬ මිහිරි නම් ලෝභයෙන් ගත්තා, අමිහිරි නම් ඉතින් එතන මෝහයක් තියෙනවානේ. එතකොට එතන මෝහයක් තියෙනවා. ආසාවක් තියෙනවා, තරහක් තියෙනවා, මෝහයක් තියෙනවා. එතකොට මොනවද හැදිලා තියෙන්නේ? අකුසල මූල ධර්මම හැදිලා තියෙන්නේ. ඒතර shabdේ විතර්කයක්. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දැකන දැක. දිත්තේ දිට මත්තං. සුතේ සුතේ සුත මත්තං. දැනුණා නම් දැනුණ විතරයි. නාසයට ගඳ සුවඳ දැනෙනවා. හැබැයි විතර්කයක්. සුවඳම හොයනවා. නාසයෙන් හොයන්නේ සුවඳ. ගඳ අප්‍රියයි. අමනාපයි. අකමැති බැහැර කරන්න හදන්නේ. මිහිරි සුවඳට ප්‍රිය කරන්නේ කැමති. ඒ විතර්කයමයි හොයන්නේ. උදේට හැන්ද වෙනකන් හොයනවා. රස විතර්ක. ඒතර විතර්කය කියන්නේ නාම ධර්මයක් හොයන්නේ. ඒ සිතුවිල්ලෙන් හොයන්නේ ගන්ධ ගඳ කියන්නේ රූප ධර්මයක්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් හොයනවා. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් හොයනවා. අර මානසේ ප්‍රවෘත්තිය දැන් අර අරමුණු ඉටු වුණාම සොම්නස් සතුටුයි. ආ ඒ සිත හොඳයි. සොම්නස් නම් සිත හොඳයි. දොම්නස් නම් අපෝ ඒ සිතට කැමති නෑ. ඒක හරියන්නේ. දැන් රස විතර්ක. රසය කිව්වේ ඒ සතර මහා ධාතු. විතර්ක කිව්වේ කල්පනා කරනවා. දවල්ට කාපු ටික රැට කන්න බෑ ඔය කට්ටියට. උදේට කෑවනම් තුන් වේලම මේවම කන්න පුළුවන්ද? බෑ. හරියන්නේ නැහැ. ඇයි? අර විතර්කයම නෙන්නේ. උදේ ආපු විතර්කයම තමයි දවල්ට. ඒක හරියන්නේ වෙන විතර්කයක් ඕන. ඊට වඩා ප්‍රණීත එකක්. නේද? ඒතර රස විතර්ක. දැන් ඒක ඒක නැත්තම් අමනාපයි. තරහක් එනවා සිතට. ගැටෙනවා. ඒතර ලෝභයක් තියෙනවා. ද්වේෂයක් තියෙනවා. ඒතර ලෝභයක් තියෙනවා නම් ද්වේෂයක් තියෙනවා නම් මෝහය අයින් වෙලා කියලාද හිතන්නේ? නෑ මෝහයක් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝභයෙන් අවසානයේ නිවන කියන්නේ. දැන් අපි එහෙනම් නිවන හොයන්නේ කොහොමද? ලෝභයේ අවසානයේ නිවනයි. දේශයේ අවසානයේ නිවනයි. මෝහයේ අවසානයේ නිවනයි. ලෝභ දේශ මෝහ නේ අවසානයේ නිවන. ලෝභයෙන් නිසා මේ නැවත දීලා ඉවරලා නැවත හොඳ තැනකට යන්න හදන්නේ. එතකොට අලෝභයේ අධේශයයි අමෝහයත් ඉවරයි. මේ සත්‍යයේ යථාර්ථය දැක්කම අලෝභයයි අධේශයයි අමෝහයයි ඒවත් අවසන් වෙනවා. එතකන් ඕනේ හැබැයි. අලෝභය අධිශයයි. අමෝහයත් ඕනේ. ප්‍රඥාව ඕනේ. ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව ඕනේ. කරුණා මෛත්‍රියත් ඕනේ. මේවා සිත තුළ වැඩෙන කුසල්. ඒවා සිත තුළ ඇති කරගන්න. වර්ධනය කරගන්න. එහෙනම් ගන්ධ විත රස විතර්ක. ඒතර බුදුරජාණන් වහන්සේත් විතර්ක කර කර රසය හෙව්වද? කොහොමත් කොහොමද තියනවද දානෙකට මේ දේ හදලා දෙන්න කියලා ආරාධනා කරපු තැනක්. රහතන් වහන්සේලා මේ මේ දෙයක් හදලා දෙන්න දානෙට කියලා. නෑ කිසිම තැනක නෑ සඳහනක් නෑ. පාත්‍රයට වැටුණ දෙයක් දෙයක් එදී ගත්තා. අර භයානක රෝගයක් වැළඳිච්ච ලාදුරුනේ දෙකට කියයි. ඒ රෝගයක් වැළඳිච්ච පුච්චලෙක්ගේ අතින් පාත්‍රයට දම් බෙදුව රහතන් වහන්සේ නමකට. ඇඟිල්ල ගැලවිලා වැටුනේ පාත්‍රය ඇතුළට. පුරුක් පුරුක් නැහැලෙන්නේ රෝගී. ඒතර ඇඟිල්ල ගැලවිලා වැටුනේ පාත්‍රයට. දාන පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වද? නැහැ. ඒකට පින්දිලා පව් ගියා. අයිනකින් වාඩි වෙලා ඇඟිල්ල අරගෙන පැත්තකින් තියලා දානේ වැළඳුවා. කවුද කරන්නේ ඔක? ආ? ඒ නරක වෙච්ච ඇඟිල්ල ඇඟිලි දෙකෙන් අරන් පැත්තකින් තියලා දානේ ටික වැළඳුවා. කිසිම අහිතකින් නෙමෙයි. බොහොම සද්ධාවෙන් අර පුච්චලයට පින් දුන්නා. පුළුවන් ද කරන්න. ඇයි? බෑ ලෝභයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. තියෙනවා. නෑ සතර මහා ධාතු. ඇඟිල්ල සතර මහා ධාතු. පාත්‍රය සතර මහා ධාතු. පාත්‍රයට වැටුණු දේ සතර මහා ධාතු. ඒ තුනේම දැක්කේ නෑ වෙනසක්. මේක නරක වෙච්ච ඇඟිල්ලක්. මේක පාත්‍රය මේක ආහාර කියලා වෙනසක් දැක්කේ නෑ. සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගේ පැවැත්මට උපකාර පිණිස දාණය ගත්තා. ගැටලුවක් නැහැ. එතකොට රස විතර්කද? විචාර හොයලා බැලුවද? විතර්කයට ගියොත් විචාරයට යනවා. පොට්ටබ්බ විතර්ක. විතර්ක කියන්නේ සිතවිල්ලක්, සිතවිල්ල කියන්නේ නාම ධර්මයක්, පොට්ටබ්බ කියන්නේ සීත උෂ්ණ දෙක පහස. දැන් පහසමනේ හොයන්නේ නේ. දැන් ඇඳක නිදාගත්ත පුච්චලයකට බිම නිදාගන්නම බෑ. ඇඳක්ම යෝනේ කොහේ හරි ගිහිල්ලා හොයන. විශ්‍රාම ශාලාවකට ගිහිල්ලා නිදාගන්න ඇඳම තමයි හොයන්නේ. ඇඳක්ම ඕනේ. බිම නම් බුදියන්න බෑ කීයට. ඇයි? පහස හොයන. සීතල උෂ්ණ දෙක ඒකේ වින්දනය ලැබපු අය යන යන තැන දෙක හොයනවා. සීත වෙලාවට උෂ්ණ හොයනවා. උෂ්ණ වෙලාවට සීත හොයනවා. දෙක නැත්තම් ගැටෙනවා. ඒ අවස්ථාවට එදේ නැත්තම් ගැටෙනවා මනාප වෙනවා තරහ වෙනවා පො මෙතන ඉන්න බෑ හරි රස්නේ. මෙතන ඉන්න බෑ හරි සීතලයි. කොහොමද මෙතන ඉන්නේ? දැන් කල්පනා කරනවා සිත නාම ධර්මයක් අර රූප ධර්මයන් පිළිබඳව කල්පනා කරනවා. නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? කල්පනා කරන පුච්චලයක් ඉන්නවද සත්වයක් කියන සිතුවිල්ලක් එනවා. ඒක නාම ධර්මයක් අර රූප ධර්මයන් ගැන හිතනවා. පොට්ටබ්බ විතක් ධම්ම විතක්ක. ධම්ම විතක්ක කියන්නේ නාම රූප දෙකම පිළිබඳව කල්පනා කරනවා. විඳපු වේදනාවන් පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? මම තරුණ කාලේ විඳපු හැම කියනවා සමහර අය රස කර කර කියනවා. මම තරුණ කාලේ කරන්න ඕනේ වනම් ඔක්කොම කෙරුවා කියලා. එහෙම කියන සමහර අය. ඔව්. කියනවා නේද? එතකොට මොනවද කියන්නේ? අන්න ධම්ම විතක්ක. ඒවා කල්පනා කළා දැන් සතුටක් සොම්නසක් ඇති කරන ආස්වාදයක් සිතින් වින්දනය කරන. ඒක නාම ධර්මයක් විතරයි, සිතුවිල්ලක් විතරයි. ඒතර වින්දනයේ විඳීපු වින්දනයේ එදායේ ලැබපු සතුට ඒකත් නාම ධර්මයක් විතරයි. ඒ සොම්නස්සහගත සිතත් නාම ධර්මයක් විතරයි. ඒ සිත නිසා ඒ සිත ඉවලේ ඇති වෙලා නැති වුණා. නමුත් ඒ සිත තාම සිතේ අනුගත වෙලා තියෙනවා සිතට. මොලේ සෛල අතර හොඳට තැන්පත් වෙලා තියෙනයි සිතුවිලි. ඒ සිතුවිල්ලක් අරන් තමයි අර වචනේ කියන්නේ. මම හොඳට සැප වින්දා තරුණ කාලේ. මම පොඩි කාලේ හොඳට සැප වින්දා. නැත්නම් මම පොඩි කාලේ හරියට දුක් වින්දා. එතකොට මේ දුක පිළිබඳව තේරිලා කී කියන්නේ. දුක් වේදනා. ඒතර වේදනා පිළිබඳව විතර්ක කරනවා. විතර්ක කරන්නේ මනසින් ඒකත් නාම ධර්මයක්. වේදනාවත් නාම ධර්මයක්. සංඥා සංඥාව කියන්නේත් නාම ධර්මයක්. විතර්ක කියන්නේත් පාට අතීතයේ දැකපු පාට වර්ණ දැන් මේ මොහොතේ දැකලා හඳුනා ගන්න. දැන් අපේ සිතට දීලා තියෙනනේ නිල් පාට නිල් පාටයි කියලා. නමුත් නිල් පාට එකක් නෑ. ඔකේ තියෙන සතර මහා ධාතු. කහ පාට සුදු පාට වර්ණ. ඇහැට පේන්නේම වර්ණයම තමයි පේන්නේ. කිසි දෙයක් පේන්නේ නමුත් අපි සංඥාවෙන් අරගෙන තියෙන මේ බෞද්ධ කොඩිය ගත්තොත් දැන් මේකේ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, තැඹිලි පාට තියෙනවා. වර්ණේ පේන්නේ අපිට. කොඩියක් ඔතන නෑ. වර්ණ පහක් තියෙනවා. එහෙනම් ඒ ගන්නෙ මොකෙන්ද? සංඥාවෙන්. ඒතර සංඥාව කියන්නේ නාම ධර්මයක්. විතර්කය කියන්නේ නාම ධර්ම. නාම ධර්මයන් විසින් නාම ධර්මයන් මෙනෙහි කරනවා. පුච්චලේකට මෙනෙහි කරන්න බෑ. සංස්කාරයන් විසින් සංස්කාරයන් මෙනෙහි කරන්නේ. මේ ඇති වෙන සිතුවිල්ල අර සිතුවිල්ලත් එක්ක සම්බන්ධ කරනවා. එදා දැකලා හඳුනාගත්ත සිතුවිල්ලත් එක්ක දැන් සම්බන්ධ කරනවා. සංඥා. නැත්. තර සංඥා අපි මේට කලින් කිව්වා විස්තර කළා සංඥා හයයි ලෝකේ තියෙන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒතර මේ නාම ධර්මයන් නාම ධර්මයන් මෙනෙහි කරනවා, විතර්ක කරනවා. පුච්චලයකට කල්පනා කරන්න බෑ. හැබැයි මේ ටික නොතේරෙන නිසා අපි හිතන අපි තමයි මේක කරන්නේ. අපි තමයි මේ කල්පනා කරන්නේ. ධම්ම විතක්. ඒකට කරපු කුසල අකුසල පිළිබඳවත් කල්පනා කරනවා. සමහර අය කියනවා මම කාලේ නම් ගොඩක් පව් කිරුවා දැන් නම් කරන්නේ කියලා කියනවා. ඔව් මම නම් හොඳට පින් කරගෙන තියනවා කියලා සමහර අය කියනවා. කියනවා නේද? ඒ සංස්කාරයන් මෙනෙහි කරනවා. සංස්කාරයන් කියන්නේ නාම ධර්මයක්. ඒතොර දැන් පවතින අවසිතෙන් විඥානේ අර විතර්ක නැමැති නාම ධර්මයත් එක්ක සම්බන්ධ කරනවා. නාම ධර්මයන් නාම ධර්මයන් මෙනෙහි කරනවා. පුච්චලයක් කරන එකක් නෙමෙයි කුසල ලකුසල් කියන එක. ඒක තමයි මම මුලින් සඳහන් කළේ මනෝ සංචේතන ආහාරය කියලා. මනසේ සකස් වෙනා උචේතනාව. අර විතර්ක කරලා විචාර කරලා. ඒ ගොඩනගා ගන්න බලවත් සිතුවිල්ල මනෝ සංචේතන. මනසේ සකස් වෙන චේතනාව හේවත් කර්මයක් වශයෙන්. ඒ අනුව ප්‍රවෘත්තිය එතකොට නාම රූප දෙකේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ සත්‍යයේ පුච්චලයේ ප්‍රවෘත්තියක්ද තියෙන්නේ සත්‍යයක් නැහැ පුච්චලයක් නැහැ ජීවයක් නැහැ නාම රූප දෙකේ ප්‍රවෘත්තියක් තියෙනවා එතකොට මේ නාම රූප දෙක පිළිබඳව අනවබෝධය නිසා නේද මේ මම කියන වචනේ අපි පාවිච්චි කරන්නේ හැබැයි සම්මුතිය ජීවත් වෙන්න මම කියන වචනේ ඕනි මගේ කියන වචනයත් ඕනි අපේ කියන හැඟීම ඕනේ ස්වාමිය භාර්යාව කියලා වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. දරුවා කියලා හඳුනා ගන්න ඕනේ. හැබැයි ඒක සම්මුතියෙන් විතරයි. සම්මුතියෙන් එහා පැත්තට යන්න ඕනේ අපි මේ ධර්මය අවබෝධ කරගන්න, ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ වටහා ගන්න නම් සම්මුතිය තුල ජීවත් වෙලා මනස තියන්න ඕනේ. පරමාර්ථය. යථාර්ථය, පරම සත්‍යය මනස තියන්න ඕනේ. එතකොට මේ ධර්මයත් අවබෝධ කරගෙන අපට මේ නාම රූප දෙකෙන් ගැලවෙන්න පුළුවන් මේ නාම රූප දෙක හදාගත්තේ මගේ සිත තුළ ගොඩනැගිච්ච සිතුවිලි විතරයි තව එක්කෙනෙක් මගේ සිත තුළ වෙන මගේ සිත තුළ කර්ම හදන්න බෑ හැබැයි එයා නිසා කර්ම හදාගන්න පුළුවන් Tamanට Taman මේ ටික දන්නේ නැත්තම් තව කෙනෙක් නිසා Tamanට කර්ම හදාගන්න පුළුවන් ඒ තව කෙනෙක් කරපු අරියාදුවක් යම් අකටයුත්තක් නිසා Tamanගේ සිත තුළ ද්වේෂය වැඩෙනවා තමන්ට අරියාදුවක් කළා නම් තමන්ට අනර්ථයක් කළා නම් තමන්ට කරදරයක් කළා නම් තමාව අපහසුතාවයකටපත් කරා නම් ඒ නාම රූප දෙක පිළිබඳව තමන්ගේ සිත තුළ ඇති වෙන්නේ ද්වේෂයක්. එතකොට අපි හිතනවා එයා ආරයන්ට එක තරහයි. දැන් කවුද කායකද තරහ වෙලා තියෙන්නේ? කවුද කායකද තරහ වෙලා තියෙන්නේ? මේ නාම රූප දෙක අර නාම රූප දෙකත් එක්ක තරහයි. දැන් ඒ ශරීරයේ තියෙන සතර මහා ධාතු. හා ඒ සිතුවිලි විතර්ක. දැන් මොනවාද එයාගේ විතර්කයවත් සිතුවිලිත් එක්ක තරහ වෙනවද? ඒ නැත්නම් ශරීරයේ ඇතුළත් වෙලා තියෙන සතරමා ධාතු එක්කම නාප වෙනවද? ආ සතරමා ධාතු එක්කම නාප වෙනවද? කායික දමනාප වෙන්නේ. ඇයි? අමනාප වෙනවා. අමනාප වෙන්නේ සත්පුජ්‍යල සංඥාව තුළ. එයත් එක්කම නාප, එයත් එක්ක තරහ එනවා. එතකොට කෙනෙක් ඉන්නවද තරහ වෙන්නේ? තරහ වෙන්න කෙනෙක් ඉන්නවද? කෙනෙක් නැහැ. හැබැයි මං තරහයි. ඒතර ඇහුවොත් කායිකද තරහ කියලා ධර්මානුකූලව පෙන්නලා දීලා ඇහුවොත් ආ මේ කායිකද තමයි තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයක් ඒවා සතර මහා ධාතු. ආයෙන පටවි ධාතුවත් එක්ක තරහද? ආපෝ ධාතුවත් එක්ක තරහද? තේජෝ ධාතුවත් එක්ක තරහද? වායෝ ධාතුවත් එක්ක තරහද? නැ කායිකද තරහ? නැත්නම් හතරම එක්ක තරහද? ආ එහෙම නැත්නම් එයාගේ අර සිත තුල ගොඩ නැගින අර විතර්කවලත් එක්ක ඒකත් එක්ක තරයි. එයාගේ විතර්කය හදාගත්තා නම් ඒක ඒ අනුව එයාගේ රූප ටික වෙනස් කරගනි හදාගනි. මං යත් එක තරහ වුණාම කාටද පාඩුයි? ආ කල්පනා කරලා බලන්න. මේ නාම රූප දෙකක් කරන අනර්ථය. මේ අකටයුත්ත. මේ අසාධාරණේ නාම රූප දෙකක් කරන. ඒ ටික හරියට තේරුම් ගන්න ඕනේ. හරියට තේරුම් ගත්තොත් එහෙනම් විතර්ක කරනවා නම් ඒකාවට එනවා යාගේ පස්සෙන් තවත් නාම ධර්මයක්. විචාර හොයනවා බලනවා. හොයනවා බලනවා. නැද්ද? විතර්කයක් ආපු ගමන් එන්නේ මේ දෙන්න හරි සම්බන්ධයි මේ නාම ධර්ම දෙක. ඒ නිසා තමයි ඔක ළඟට aran තියෙන්නේ. විතක්ක ਵਿਚාර. එක ළඟට aran තියෙන්නේ ඒකයි තථාගතයන් වහන්සේ. දැන් විතර්කයක් ආපු ගමන් ਵਿਚාර සොයා බලනවා. රූපයක් ආවනම් විතර්ක කරා නම් ඒ රූපය පිළිබඳව හොයා බලනවා. ශබ්දයක් ආවනම් කල්පනා කරුවා නම් ශබ්දයක් පිළිබඳව ඒ පිළිබඳව හොයා බලනවා. ගඳ සුවඳක් දැනුණා නම් ඒ පිළිබඳව හොයා බලනවද නැද්ද? සොයා බලන. ඉතින් ඒක සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක් විතරයි. රස විතර්ක. ඒතොර ඒ විතර්කයක් ආපු ගම හොයල් හොයනවා. බලනවා. මේක කොහමද හැදුවේ? මේ රසය කොහමද ආවේ? හොයා බලන්න. පොට්ටබ්බ විතක්ක. පහස විඳ පහස පිළිබඳ විතර්කයක් ආවනම් ඊගාවට සොයා බලන්න. නැවත විඳින්නේ කොහොමද? සොයා බලන්න. ධම්ම විතක්ක. ඒ ආරමුණ ඉටු වුණා නම් එතන හොයනවා බලනවා. සොයා බලනවා. එහෙනම් විතක්ක ਵਿਚාර කියන ඒ ධර්මතාවයන් මොන ධර්මතාවයන්ද? නාම ධර්මයන්. ඒතර අපි මීට කලිනොත් කතා කරලා තියෙනවා නාම ධර්මයන්ගේ ආයශ කොච්චරයිද? එක චිත්තක්ෂණේ. දැන් බලන්න මේ එක චිත්තක්ෂණය තුළ ඇති වෙන මේ විතර්කයටයි ਵਿਚාරයටයි අපි සිත තුළ ඉඩ දීලා තියෙන නිසා අපි මොනතරම් විනාශයක් අපි කරගන්නවද? ඒ විතක්ක ਵਿਚාර දෙකෙන් අයින් වෙන්න. හැබැයි මේ විතක්ක ਵਿਚාර දෙක ඕනේ. ධර්මය අවබෝධ කරගන්නත් විතක්ක ਵਿਚාර දෙක ඕනේ. ප්‍රථම ධානයේදී විතර්කය අයින් වෙනවා. ධ්‍යාන මට්ටමින් යනකොට පංචම ධ්‍යාන අපි අහලා තියෙනවා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන. ඒතර ඒකේ තියෙනවා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙදී විතර්කයයින් වෙන කල්පනා කරන්නේ. විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. විචාරසා බැලිමක් විතරයි තියෙන්නේ. එතන ඉඳලා පටන් ගන්නවා ඉස්සරහ ප්‍රවෘත්තියට. ඒතර තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛ ඒකග්ගතා විතරයි තියෙන්නේ. ශරීරයට සැපයක් දැනෙනවා සිත තැනක එක තැනක නැවතිලා පංචම ධාන උපේක්ෂා සහගතයි සිත නාම ධර්මයේ නිවීම හැබැයි ඒ නිවීම බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ ධානයක් උපදවලා ධානය සුවය තුල මනස සැහැල්ලුවෙන් තියෙන එක තථාගතයන් වහන්සේ අනුමත කළේ නැහැ ඒක తాවකාලික වශයෙන් හොඳයි කිව්වා ඒක తాවකාලික වශයෙන් නීවරණ වලින් බැහැරව මනස සැහැල්ලුවක් ලබන්න හොඳයි. හැබැයි නිවන් පිණිස පවතින්නේ නැහැ. නිවන් පිණිස පවතින්නේ නැහැ. නිවන් පිණිස පවතින්නේ විතක්ක ਵਿਚාර අතහැරපු දාට. විතක්ක ਵਿਚාර අතහරින්නේ මේ නාම රූප දෙකේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත දාට. නාම රූප දෙකේ ස්වභාවය අවබෝධ කරගත්ත දාට විතක්ක ਵਿਚාර අයින් වෙනවා එදාට එනවා තථාගතයන් වහන්සේ අර දාරුචිරියට දේශනා කළානේ දාරුචිරිය. බොහොම දුරේ ඉඳලා ආවේ. දරපතුරුනේ ඇඳගෙන හිටියේ. එයා කියෝ එයා රහතන් වහන්සේ නමක් කියලානේ. නේ. සියලුම දේවල් අතහැරියාම රහත් කියලා හිතනවනේ. ඉතින් එයා හිතේ ඔක්කොම දේවල් අතහැරියාම එයා රහත් කියලා. එතකොට ඇඳුමට තිබ්බේ මොනවද? දර පතුරේ තම දාරුචිරිය කියලා කිව්වේ. හැබැයි බුද්ධ කියන වචනය වුණු ගම සංසාර පුරුද්දට ආවා. සතපොම් ගානක් පයින් ආවේ. ඇවිල්ලා පින්ඩපාතේ වඩිනවා. දාරුචිරියට හම්බුණා. ස්වාමිනේ මම බොහොම දුර විඳලා ආවේ. ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන්න මට බණ ටිකක් කියන්න. නෑ බණ කියන වෙලාවක් නෙමෙයි දැන් මම පින්ඩපාතේ යන්නේ. ඊට පස්සේ ඔබ වහන්සේ පින්ඩපාතේ ගිහින් එනකම් මං ජීවත් වෙයිද? මට ඒක කියන්න බෑ. ඊට ඉස්සෙල්ලා මම මැරෙයිද? ඒක නිසා මට ඔබ වහන්සේ බණ ටිකක් කියන්න. දෙවෙනි වරටත් කිව්වා. තුන්වෙනි වරට ඉල්ලපුවාම තථාගතයන් වහන්සේ දාරුචිරිය කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට ගොඩාක් විස්තර දේශනාවක් අවශ්‍ය නැහැ. මට කෙටියෙන් බණ පොඩ්ඩක් කියන්න. එහෙනම් දැක්කන දැක්ක කියලා ගන්න කිව්වා. ඇහුණා නම් ඇහුණක් කියලා ගන්න කිව්වා. ඇහුණා නම් ඇහුණක් කියලා ගන්න කිව්වා. දැනුණා නම් දැනුණා කියලා ගන්න කිව්වා. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඔය ඇති කිව්වා. කියනකොටම රහත් වෙලා ඉවරයි. කියනකොටම රහත් වෙලා ඉවරයි. ඇයි? විතර්කයටත් ඉඩ නැහැ. රූප විතක්ක රූප ਵਿਚාර අයින් කරා. ශබ්ද විතක්ක ශබ්ද ਵਿਚාර ඒ සිතුවිල්ලට ඉඩ දුන්නේ නැහැ. සිතුවිලි වලට. ගන්ධ විතක්ක ඒ ਵਿਚාර වලට ඉඩ දුන්නේ නැහැ. රස විතක්ක රස ਵਿਚාර ඒවට සිත තුළ ඉඩ දුන්නේ නැහැ. පොට්ටබ්බ විතක්ක, පොට්ටබ්බ ਵਿਚාර. ඒකට සිත තුළ ඉඩ දුන්නේ නැහැ. ධම්ම විතක්ක, ධම්ම ਵਿਚාර. ඒවට සිත තුළ ඉඩ දුන්නේ එතකොට සිත කොහමද? දැන් විතක්ක විතාර කරපුවාම කරන්න ගියාම සිතට සැහැල්ලුවක් දැනෙනවද? තියනවද සැහැල්ලුවක්? ද සිත අපහසුද? විතක්ක ਵਿਚාර එන තැන සිත පහසුද අපහසුද? කල්පනා කරලා බලන්න. අපහසුයි. හොඳයි විතර්කයක් නැත්තම් ਵਿਚාරයක් නැත්තම් හ්ම් ඉතින් පහසුව ළඟ තියාගෙන අපහසුයෙන් ඉන්නේ. පහසුව ළඟ තියෙනවා අපහසුයෙන් ඉන්නවා. ඇයි ඒක තමයි අවිද්‍යාවයි තණ්හාවයි. ඒ දෙක නැති කරන්න තමයි බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් එතකොට දාරුචිරිය රාහත්ල ඉවරයි. දැන් මහාන කරන්න ඕනේ. ඔබ වහන්සේගේ ශාසනය මම මහාන කරන්න කිව්වා. දැන් පිරිකර නැහැ. මහාන කරන්න. පිරිකර පූජා කළා නැහැ සංසාරේ. පිරිකර හොයන්න යන්න කිව්වා. දැන් පිරිකර හොයන්න ගියා. දැන් හොයන්න ගියේ දාරුචිරි කියන පුජ්‍යලයක් නෙමෙයි අර නාම රූප දෙක තමයි ගියේ. දැන් පිරිකර හොයන්න ගියාම එදා පැටිය බිහි කරපු එළදෙනෙක් ඇනලා මැරුවා. දැන් මේක අර පින්නපාති බුදුරජාන් වහන්සේත් එක්ක ඥානික ස්වාමින් වහන්සේලා බුදුරජාන් වහන්සේට මේ පණිවිඩය සැලකලා. මේ ඊ타මත්ම කෙටියෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ශාසනය පැවිද්ද ඉල්ලලා ගියා මේ පුච්චලයට මේ එළදෙනක් එනලා දැන් ජීවිතක්ෂයටපත් කරලා තියෙනවා. එයාගේ ගතිය කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් මහණෙනියා කටයුත්ත කලියුත්ත කරලා ඉවරයි කිව්වා. එයා පිරිනමන් පෑවා කිව්වා. එතකොට බලන්න රහත් වෙන්න කොච්චර වෙලාවක් ගියාද? ආ? කොච්චර වෙලාවක් ගියාද විතක්ක ਵਿਚාර අතහරින්න? එවලෙෂණයෙන් විතක්ක ਵਿਚාර අතහැරියා. දිත්තේ දිත්තම දැක්කනම් දැක්ක විතරයි. ඉතින් අපි කොහොමද? දැක්කනම් දැක්ක එක පස්සෙන් යනවනේ. ඇහුණා නම් ඇහුණ එක පස්සේ යනවා. කාට හරි පොඩ්ඩක් බැලලා බලන්නකෝ ඇහුණා යන්නේ නැද්ද කියලා ඊපස්සේ. ආ එතකොට ගඳ සුවඳ දැනුණා නම් එපස්සේ යනවා. විතක්ක ਵਿਚාර නාම ධර්මයන් විතරයි රූප ධර්මයන් එක පැටලිලා මේ ගමන යන්නේ. එහෙනම් මේ නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? නාම රූප දෙකක් තියෙන්නේ. නාම රූප දෙක ක්‍රියාවක් තියෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම ඇති කර ගන්න ඕන ඥානය නාම රූප පරිච්ඡේද ඥානයයි. ඒ සඳහා තමයි අද ධර්ම දේශනා ධර්ම දේශනාවේ කාලය අවසන් වෙලා තිනවා. ඉදිරි ධර්ම දේශනාව තුල අපි යනවා ඉදිරියට. ඊට පස්සේ නාම රූප දෙකේ හේතු හොයන්නේ. පුජ්‍යලයක් මේ සංසාරේ ගමන් කරන හේතු පෙන්වන්න බෑ. කම්මස්සගත කියලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්මස්සගත මානව සත්තා කම්මදායදකට සත්‍යයකට පුච්චලයකට වෙන දෙයක් නෙමෙයි නාම රූප දෙකට වෙන දෙයක්. ඒ නාම රූප දෙකේ හේතු කියනවා මේ නාම රූප නාම රූප පරිච්ඡේද ඥාණයෙන් පස්සේ ditthi visuddhiyen පස්සේ මේ එකක් එකක් එකකින් එකක් එකක් එකක් අරගෙන 201ක් කරුණු තියෙනවා 200කින් කරුණු දැන් අද 68යි 12යි 80යි තව තියෙනවා ලොකු ගාණක් 201ක් තුල තව 80යි, තොර 20යි. 121ක් විතර තව දේශනා කරන්න තියෙනවා. ඊට පස්සේ ඔය සියලු කරුණවල හේතු කියනවා. ඒ කියන්නේ කාංකා විතරන විසුද්ධියේදී. අන්න එතෙන්දී තමයි මේ හේතු ප්‍රත්‍යයෙන්ම තමයි මේ නාම රූප දෙක හටගන්නේ කියන කාරණේ පැහැදිලි වෙන්නේ. තේරෙනවද? එතනින් එහාට ගැටලුවක් නැහැ. එතනින් එහාට තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන ධර්මතා තුනයි තියෙන්නේ. සප්ත විසුද්ධිය වනින් එතකොට දැනට තුනක් තමයි මේ සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු